ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරාධිපති කොළඹ නව තොටමුණේ සහ නව කෝරළේ ප්‍රධාන සංඝනායක පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද තුම්බෝවිල ධම්මරතන නායක ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූරකව පිළිගනිමු සාදු සාදු සාදු ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා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 පාපෝපි පස්සති භූත භද්‍රං යාව පාපං නපච්චති යදා ච පච්චති පාපං අත පාපෝ පාපානි පස්සති භද්‍රෝපි පස්සති පාපං යාව භද්‍රං නපච්චත් පච්චයති යදා ච පච්චති භද්‍රං අත භද්‍රෝ භද්‍රානි පස්සති තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ හැමදෙනාම සූදානම් වෙන්නේ ටික වේලාවක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඊටාම් වැදගත් ධර්ම දේශනාවකට සවන් දෙන්න. අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරන්ට දුනේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට ලියවුණු කුද්දක නිකායේ ධම්මපදයේ සඳහන් වෙන පාප වර්ගයේන හතරවෙනි ගාථාව සහ පස්වෙනි ගාථාවයි මේ මාතෘකාවට ඉදිරිපත් කරන්නට යෙදුනේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේවරම් විහාරේ වැඩ වාසය කරපු කාලේ මේ බණ ඇසීම් පිළිබඳව ධර්ම දේශනා කීපයක්ම පවත්වලා තිබෙනවා. සවැත් නුවර එක වීතියක වාසය කරපු මිනිස්සු සමගියෙන් එකතු වෙලා කොටස් වශයෙන් වැඩ බෙදාගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේට දන් පිළිගන්වලා සරෝරාත්‍රිකව අවස් කාලේ ඉඳලා එළි වෙනකම්ම බණහන්න ඕනයි කියලා වැඩ කටයුතු සූදානම් කරගත්තා. නමුත් මුළු රාත්‍රියේ පුරාම ඒ ඇයට බණහන්න බැරි වුණා. මේ බණහන්න ඕනයි කියලා ඉදිරිපත් වෙච්ච පිරිස අතර හිටපු ඇතැම් දෙනාට මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මේ පංචේන්ද්‍රයන් පිනවන්න ඒ වගේම පංචකාම වස්තුන් පිළිබඳව හැඟීම් ඇති කරගෙන කාමක හැඟීම් බලවත් වෙලා ඒ ඇත්තෝ හිමින් සැරේ එක එකනා ගෙවල් වලට ගියා. ඇතැම් දෙනා මේ ද්වේෂ සහගත සිතුවිලි නිසා ඒ වගේම තව පිරිසක් මේ කායික මානසික කම්මැලිකම නිසා ඇඟේ පතේ වේදනාව හිතේ කම්මැලිකම ඒ නිසා එතනම වාඩි වෙලා නිදිබර ගතියෙන් යුක්තව ධර්මදේශනා විතේ ඊටාම හොඳින් අහගන්න දැවි තත්වයටපත් වුණා මේ පිරිස. ඉතින් පහවදා භික්ෂුන් වහන්සේලා මේ සිද්ධිය දැනගෙන මේක දැකලා ධම්සභා මණ්ඩපේ මේ ගැන කතා වෙන්න පටන් ගත්තා. අනිත් අර දායක පිරිස ඊයේ මේ විදිහට වැඩ කටයුතු කරලා රාත්‍රියේ මුළුල්ලේම බනහන්න ඕනේ කියලා සූදානම් වුණාට ඒ ඇයට මේ ධර්මදේශනාව ශ්‍රවණය කරගන්න බැරි වුණානි. මේ විදිහට පිරිසක් තමන්ගේ ගෙවල් වලට ගියා. අනිත් අය තරහෙන්, ද්වේෂ සහගත සිතුවිලි නිසා, ඒ වගේම තවත් පිරිසක් කායික මානසික කම්මැලිකම නිසා ඒ තැන් තැන් වල වැටිලා නිදිබර ගතියෙන් අලසව ක්‍රියා කළා මිසක් බනහා ගන්න ඇයට අවස්ථාවක් ලැබුණේ නැහෙනි කියලා මේ කතාව කතා කරන්න පටන් ගත්තා. පින්වත්නි මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේට වැඩම කරන් තිබුණා. බුදුරජාන් වහන්සේ ධම්සභා මණ්ඩපයේට වැඩම කරලා ධර්මාසනයේ වැඩ ඉඳගෙන උන්වහන්සේ වඩිනකොට බණහන රැස් වෙලා හිටිය ශ්‍රාවක පිරිස මොනවද කතා කර කර හිටියේ කියලා අහන සිරිතක් තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ විමසුවා මං එන්නේ ඉස්සෙල්ලා ඔබලා මොන වගේ කතාවක්ද මේ කරමින් හිටියේ මොනවද කතා කළේ කියලා ඉවසුවා. මේ වෙලාවේදී අර ස්වාමීන් වහන්සේලා තමන් වහන්සේලා කතා කරමින් හිටපු කාරණාව බුදුරජාණන් වහන්සේට දන්වන්නේ දුන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි මේ සත්වයෝ බොහෝ කාලයක් භවයේ ආශ්‍රය කරමින් භවයේම ඇලී ගැලී වාසය කරන භවයෙන් ඈතර වන අය ඊටාම අඩුයි. කොහොම ටික දෙනෙක් තමයි මේ භවයෙන් ඈතර වෙලා යන්නේ. විරලයි. පරතර කරා යන මේ ජනය බොහෝම ටික දෙනයි විරල පිරිසක් ඉන්නේ. ඉතිරි වෙච්ච හැම දෙනාගේම හැම දෙනා මොකද කරන්නේ? මේ ඉවුර ළඟට විතරයි දුවල යන්නේ. එතන ඉහාට ගමන් කරන්නේ බොහොම අඩු පිරිසක්. ඉතින් බුදුරජාන් වහන්සේ ඊටාම හොඳට දේශනා කරන ලද ධර්මයට අනුව පවතින ඒ වගේම යම් කෙනෙක් වෙනවා නම් ඒ අය පරතර කරාම ගමන් කරනවා. එතරටම ගමන් කරනවා බුදුහාමුදුරන්ගේ ධර්මයේ දැනගෙන ධර්මානුකූලව ජීවත් වෙන අය. ඒ ඇත්ත මොකද කරන්නේ මායාව පරදවල ජය ගන්නවා. නිවනට යන අය බොහෝම ටික දෙනයි පින්නතුනි. අපිට සමාජයේ දිහා බැලුවාම අදත් ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම යන්නේ නැති අය මොකද? ඒ ඇත්තෝ අර සක්කාය දිට්ඨිය නැමැති. වෙරළට පමණක් දුවනෝ මම මේ මාගේ කියන ඇඟීම ඇති කරගෙන අර වෙරළ ළඟට ගිහිල්ලා ආපහු වෙනවා. ඒ වගේ අය තමයි වැඩිපුර ඉන්නේ. මනවින් ධර්ම ශ්‍රවණය කරලා ධර්මානුධර්ම ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරන එහෙම ඉන්න සත්වයෝ ඊතර වෙන්න අමාරු ඉක්මෝල යන්න අමාරු මාර වාසස්ථානයට යොමු වෙච්ච මේ සංසාර සාගරේ තරණය කරලා ඉක්මෝලා ගිහිල්ලා නිවනින් පරතරට යන මේ දායක පින්නතු මේ මැදිරියට දුර බැහැර ගෙවාගෙන මේ පින්කමේ දායකත්වේ දරාගෙන පැමිණලා ඉන්න මේ දායක පින්නතුන් නිවසේ ඉඳගෙන මේ ධර්ම දේශනාවට සවන් දෙන්න ඕනයි කියලා බණහන්න ලෑස්ති වෙලා ඉන්න අපේ දායක පින්නතුන් අපේ ඇතන් දායක පින්නතුන් තමන් සේවය කරන ස්ථානේ ඒ වගේම තමන්ගේ වාහනය තමන් විවේකව ඉන්න තැන මේ ගුවන් විදුලි යන්ත්‍රයේ තියාගෙන ධර්ම ශ්‍රවණය කරන්න ඕන කියලා හිතේ සඳහා යොමු කරමින් කටයුතු කරනවා ඔබ මේ ගැන විශේෂ අවධානය යොමු කරලා ධර්මයට හිත යොමු කරන්න ඕන. අපි හැමදෙනාම ඉතාම හොඳට ධර්මයට හිත යොමු කරලා ධර්මානුකූල ජීවිතය ගත කරගෙන මෙලව ජීවිතේ සාර්ථක කරගන්න. එතකොට අපේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන්ම සාර්ථක වෙනවා. දෙලව ජීවිතේ සාර්ථක කර ගැනීමෙන් ලබන උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ ධර්ම දේශනාවත් ඔබට හේතු ආසනා වේවා කියලා මම ධර්ම අවවාද වශයෙන් ඔබට ආශිර්වාද කරන්න කැමතියි. අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරපු ධාතා රත්න දෙක බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ වාසය කරපු අවස්ථාවක අනේබිදු මහසිතාණෝ නිමිති කරගෙන දේශනා කරපු ධර්ම දේශනාවක්. මේ පින්නතුන් දන්නෝ අනේබිදු මහසිතාණෝ ගැන. අනේපිඩි මහසිතානෝ 54 කෝටියක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වියදම් කරලා කරපු ජේතවනාරාමයේ පිළිබඳ මේ අත් හොඳට අහලා තිබෙනවා. ඒ විහාරයේ පිහිටලා තියෙන ස්ථානයට ගිහිල්ලා බලාගෙන මේ අත් හිතේ ධර්ම සංවේගය ඇති කරගන්න ඇති ප්‍රසාදයේ ඇති කරගන්න ඇති දඹදිව වන්දනාවෙම ගියාම් ඒ විහාරයේ බුදුරජාන් වහන්සේ වැඩ වාසය කරනකොට දිනපතාම උපස්ථානයේ වෙනුවෙන් තුන් වරක්ම අනේපිටිසුදාන විහාරයට යනවා. ඒ වගේම මේ විවිධ විහාරයට ඇවිල්ලා උපස්ථාන කරනවා. එහෙම යනකොට පින්වත්නි පුංචි සාමණේර ආම්දුරන් වහන්සේලා අනේපිටිසුදාන ළඟට ගිහිල්ලා අහනවා ගිනාය මොනවද කියලා. උන් සිටුමාගේ අධ්‍යය බලනවා. ඒ නිසා හිස්සකින්නම් අනේ පිටසිතාවනෝ පන්සල්ල ගිහිල්ලා නැහැ. යන්නේ නැහැලු. උදේ වරුවේ යනවනම් කැඳ බත් එහෙම අරගෙන යනවා. ඒ වගේම උදේ ආහාර වේලාවෙන් පස්සේ යනකොට ගිතෙල් වෙඬරු වගේ දේවල් අරගෙන යනවා. හවස් වේලේ යනකොට මාල් ඒ වගේම ගඳ විලවුන් රෙදි ඒ වගේ දේවල් අරගෙන යනවා. මෙහෙම නිරන්තරයෙන්ම දවස ගානේ දන් දෙමින් අනේ පිටිසිතානු සීලය ආරක්ෂා කරලා තියෙනවා. එතුමා බොහොම හොඳට සීලය ආරක්ෂා කරපු කෙනෙක්. කාලයක් යනකොට පින්වත්නි මෙතුමාගේ මේ ධනය අවසන් වුණා. මේ විදිහට එදිනෙදා ජීවිතයේ සඳහා අටලස් කෝටියක් එතුමා මොකද කළේ ණයට ගත්තා. අනිත් ධනවාසීතුවරුන්ගේ තමන්ගේ පාරම්පරික ධනෙන් අටලොස් කෝටියක් ධනය මෙතුමා මේ ගංගායූරේ මුට්ටියක දාලා නිදන් කරලා තිබිලා තියෙනවා. ජලයෙන් ඉවුරු හොදගෙන යනකොට මේ ධන නිධානයක් පින්වත්නි මුහුදට ගහගෙන ගිහිල්ලා තියෙනවා. මේ විදිහට මෙතුමාගේ ධනය ක්‍රමක්‍රමයෙන් ෂේ වෙලා ගියා නේ පිළිසුතානන්ත මහා ධනෙ තිබිච්ච කෙනෙක් ඒ ධනෙ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඉවර වෙලා ගිහින් තියෙනවා. මේ ධර්ම දේශනාව අහගෙන ඉන්න ඔබට ධනෙ තිබෙන්නේ නැති. ඒවා දැන් ටික ටික ටික ටික ඉවර වෙලා ගිහිල්ලා. ඒ වගේ ධනෙ පින්නතුනි ෂේ වෙලා යනවා. අනේ පිරිසිතානන්ගේ ධනියක් ෂේ වෙලා ගියා. එහෙම වුණත් පින්වත්නි අනේ පිරිසිතමා මහා සංඝරත්නයට දෙන දානේ දිගටම පූජා කළා. ඒ වගේම නමුත් ඒ ඉස්සරතරම් ප්‍රණීත රසවත් විදිහට ඒ දානේ පිළියෙල කරගන්න අමාරු වුණා. සුමාර ධනෙ තිබුණේ බොහොම ටිකයි. ඒ නිසා ප්‍රණීත විදිහට මේ දානෙ දෙන්න අමාරු වුණා. දවසක් බුදුරජාණන් වහන්සේ අනේ පිරිසිතානන්ව මුණ ගැහුණා. අනේ පිරිසිතානන්ට මේ බුදුරජාණන් වහන්සේ හම්බ වුණා. බුදුරජාණන් වහන්සේ මේ සිටුවරයාගෙන් අහනවා ඔබතුමාගේ නිවසේ සිටුමාලිගාවේ ඉස්සර වගේ දැනුත් දන් දෙනවද? ඉස්සර වගේ තාමේ දානේ දෙනවද කියලා ඇහුවා. ස්වාමීනි එහෙමයි කියලා අනේ පිටිසිතාන උත්තර දෙන. දන් දෙනවා ස්වාමීනි නමුත් දන් දෙන්නේ නියුඩු හාලේ බතුයි කාරි හොඩිත් හොදිත් එක්කයි. කාරි හොදිත් එක්ක නියුඩු හාලේ බත් තමයි මං දාණයට පූජා කරන්න කියලා අනේ පිටිසිතානෝ බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගෘහපතිතුමනි ඔබතුමා කටුක විදිහට ඊටාම අමාරුවෙන් දන් දෙනවා කියලා හිතන්න එපා. හිතේ ප්‍රනීත බව තියෙනවා නම් බුද්ධ ආදී උතුමන්ට දෙන දානයක් කටුක නීරස වෙන්නේ නැහැ. බුද්ධ ආදී උතුමන්ට දෙන දාණය නීරස වෙන්නේ නැහැ. හිතේ ප්‍රනීත භාවයේ තියෙනවනම් හිත හොඳට සකස් කරගෙන ඒක කරනවනම් ඒකේ කටුක බවක් නැහැ. ඒක එහෙම කටුක එකක් මේ නොවන්නේ අෂ්ටාර්ය පුද්ගලයන්ට දෙන දානයක් නිසා. ඒ ඔබතුමා පූජා කරන්නේ දානේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට. ගෘහපතිතුමනි මම මේ අපේ බුදුරජාන් වහන්සේ දේශනා කරන අනේ පිටිකානන්ට උන්වහන්සේ වේලාම කියන බමුණෙක් වෙලා හිටියේ කාලේ නගරේ සියලු දෙනාම නගුල් වලින් ගොවිතැන් කරන්නේ නැති නොකරන කාලෙක මහා දුන් දන් දුන්නත් තිසරණ ගියේ එක්කෙනෙක්වත් ලැබුණේ නැහැ. Tamanට යම පරිත්‍යාස කරගන්න තිසරණ සරණ ගිය කෙනෙක්ව හොයාගන්න බැරි වුණා. දක්ෂිනාර්හ පුජ්‍යලය ඉතාම දුර්ලභයි. යම පූජා කරලා යහපත් ප්‍රතිඵලයක් ලබා ගන්න කෙනෙක් හොයාගන්න හරිම අමාරු වෙච්ච කාලෙ තිබුණා. ඒ නිසා මම දුන්න දාණය කටුකයි කියලා හිතන්න එපා. ඒ කාලෙත් මම ඒ විදිහට පරිත්‍යාග කළා පෙරම් පුරන කාලේ. ඉතින් මන් දුන්න දානේ කටුකයි කියලා හිතන්නත් එපා කියලා මේ වෙලාවේදී බුදුරජාන් වහන්සේ වේලාම සූත්‍රය අනේ පිටිසිතානන්ට දේශනා කරනවා. මේ සිද්ධියෙන් පස්සේ අනේ පිටිසිතුමාගේ සිටුමාලිගාවේ දොරටුවේ අධිග්‍රහිතව හිටියේ දේවතාවිය බුදුරජාණන් වහන්සේ එම බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා එතනින් ඇතුල් වෙනකොට උන්වහන්සේලාගේ ආනුභාවයෙන් එතන ඉන්න බැරිව මේ අයට මේ සිටුමාලිගයේම එහෙම නැත්නම් මේ ගේට ඇතුල් වෙන්න බැරි විදිහේ ක්‍රමයක් යොදන්න ඕන කියලා හිතලා ගෘහපතියාවයි බුද්ධ ශ්‍රාවක පිරිසයි බිඳවන්න ඕන කියලා හිතාගෙන සම්පත් තිබුණ කාලේ ඒක කියාගන්න කරගන්න බැරි වුණා දැන් මෙයා දුප්පත් නිසා මං කියන එක හිතට ගනී කියලා හිතාගෙන මේ దేవතාවිය රාත්‍රී කාලේ අනේ පිටිසිතානන්ගේ නිදර කාමරයට ආපින්නතෙන් අනේ පිටිසිතානු බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයක ලොකු සම්බන්ධතාවයකින් ක්‍රියා කරන්නේ නිතර ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා අනේ පිටිසිතානන්ගේ සිටු මාලිගාවට වැඩම කරනවා. ඉතින් එහෙම එනකොට අර ඒ දොරටු වලට අධිග්‍රහිත වෙලා ඉන්න దేవතාවරුන්ට దేవතාවියන්ට ඉන්න අමාරුයි. ඒ අය ඒ ඒ ස්ථානවලින් ඉවත් වෙන්න ඕනේ. ඉතින් මෙහෙම එක දොරටුවකට අය අධිග්‍රහිත හිටපු దేవතාවියා කල්පනා කළා අනේ පිටිසිතානු මේක නවත්තන්නෙම නැතුව කරගෙන යනවා බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය අතර අනේ පිරිසිතානන්ගේ හිත බිඳවන්න ඕන. මෙතුමාට ධනෙ තියෙන කාලේ මේ මහා දම් පිළිගන්නේ. මේක මට කියාගන්න බැරි වුණා. දැන් ධනේ නෑ. දැන් දුප්පත් වෙලා මේවා බොහොම හිමින් කරගෙන යන්නේ. දැන් මේක කිව්වොත් අනේ පිරිසිතාන පිළිගනි. දැන් තමයි හොඳ වෙලාව මේ අනේ පිරිසිතානන්ව බුදුහාමුදුරු මහා සංඝරත්නයත් අතර ભેද කරවන්න කියලා මේ දේවතාවිය කල්පනා කරලා දවසක් රාත්‍රී කාලයේ අනීපිරිසිතානෝ නිදන කාමරයට මේ దేవතාවිය ඇවිල්ලා පෙනී හිටියා. ඉතින් අදත් එහෙමයි ඕන් තරම් ඉන්නවනි පින්නතනේ මිනිස්සුන්ට ධානේ නැති වෙනකොට සම්පත් නැති වෙනකොට දුර්වල වෙනකොට අර තියෙන කාලයේ ප්‍රයෝජනෙ අරගෙන නැති වෙනකොට බෙහෙද කරන්නයි ඕන් තරම් ඉදිරිපත් වෙන්නේ. ඒදත් ඒ தත්ත්වෙ හැමෝම පැවිදිලා තියෙන මේවා ලෝකේ 아무තු தත්ත්වයක් නෙමෙයි පින්නතනේ. අපි ඒවා දැනගෙන අපේ ධර්මානුකූල ජීවිතේ පවත්වාගෙන යන්න ඕන. ඉතින් මේ දේවතාවිය ඇවිල්ලා පෙනී ඉන්නකොට අනේ පිටිසිතානෝ සායනි සැතපීලා හිටියේ වැතිරිලා හිටියේ. ඉතින් අහනවා මේ කවුද ඔබ කියලා හිට. එතකොට කියනවා මහසිටුතුමනි මම අර හතරවෙනි දොරටුවේ අධිග්‍රහීත දෙව්දුව කියලා දැනුම් දුන්නු. මං අර ඔබේ සිටු මාලිගාවට ඇතුල් වෙන්න තියෙන හතරවෙනි දොරටුවට අධිග්‍රහීත දේවතාවිය. ඇයි කියලා ඇහුවා ඔබතුමිය මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. එතුමිය කියනවා මං ආවේ ඔබතුමාට මේ අවවාදයක් කරන්න. අවවාදයක් දෙන්න යාවේ කිව්වා. එහෙනම් ප්‍රකාශ කරන්න අවවාදය දෙන්න කියලා කිව්වා. සිටුතුමනි ඔබ පසු කාලය ගැන හිතන්නේ නැතුව ශ්‍රමණ භවත් ගෞතමයන් ප්‍රධාන පිරිසට බොහෝ ධනෙ වියදම් කළා. ඔබතුමා මේ ඔබතුමාගේ පස්සේ කාලේ යහපත් විදිහට ජීවත් වෙන්න ඕන ජීවිතය රැක ගන්න ඕනේ කියලා කල්පනා කරන්නේ නැතුව සමන භවත් ගෞතමයන් වහන්සේ ප්‍රධාන මේ මහා සංඝ පිරිසට නොඑක ආකාරයෙන් දම් පැන් පූජා කළා ධනෙ වියදම් කළා දැන් දුප්පත් වෙලා ඉන්නේ ඒ දැන් මේ දුප්පත් වෙලා ඉන්න වෙලාවක ඒක අතාරින්නේ නැහැ මේ විදිහට ගොත් තව ටික දවසකින් බඩගින්නට ආහාරයක්වත් නැතිව අනින්න වස්ත්‍රයක්වත් නැතුව යන්න පුළුවන්. ඔබතුමාට කුසගින්නට ආහාරයක්වත් නැති වෙන්න පුළුවන්. අඳින්න වස්ත්‍රයක්වත් නැති වෙන්න පුළුවන් මේ යන විදිහට මේක කරගෙන යොත්. ඔබතුමා ශ්‍රමණ භවත් ගෞතමයන්ගෙන් ඈත් වෙන්න. ඔබතුමා ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගෙන් වැඩක් නැහැ. ඒ අතිවිශාල පරිත්‍යාගයෙන් මිදිලා ධනය ඔය තියෙන ධනෙ ඉතුරු වෙලා තියෙන ඒවා කර්මාන්ත වලට යොදලා සිටුපවුල රැකගන්න කියලා උපදෙස් දුන්නා. සිටුතුමා අහනවා దేవතාවයගෙන් ඕක ම කියන්නද ඔය උපදෙස් දෙන්නද ආවි කියලා හිතන් ඇහුවා. ඒ වෙලාවේදී දෙව්දුව කියන ඕ කියලා සිටුතුමා කියනවා වහාම මෙතනින් ඉවත් වෙලා යන්න. ඔබ වාගේ අය ලක්ෂයක් ආවත් මාව ඒ වයින් ඉවත් කරන්න බෑ. ඔබ කියන්නේ ඔය අයුක්තිය. මගේ gederan වාසය කරමින් මේ විදිහට කියන ඔබ මගේ ගෙන් ඉවත් වෙලා යන්න කියලා තදින්ම අනේ පිටසිතානු දැන දුන්නා. සෝවාන් වෙලා හිටිය ආර්ය ශ්‍රාවකයාගේ වචන අහලා එහෙම ඉන්න බැරිව දරුවනුත් රැගෙන මේ දෙව්දුව අර හිටපු දොරටුවෙන් ඉවත් වෙලා ගියා. අනේ පිටිටානෝ සෝවාන් ඵලයටපත් වෙලා හිටියේ හිටිය උත්තමී. ඉතින් ඒ මේ විදිහට සෝවාන් ඵලයටපත් වෙලා හිටිය ආර්ය ශ්‍රාවකයාගේ වචනේ අහලා ඒ විදිහට ඉන්න බැරි වුණා මේ දේවතාවියට මෙතනින් ඉවත් වෙලා යන්න ඕන. සිටුතුමාව කොහොම හරි සමා කරගෙන එතනම වාසය කරන්න ඕන කියලා මේ දේවතාවිය කල්පනා කළා. ඉතින් එතුමියට මේ වැඩේ කළාට පස්සේ තමයි Tamanට ඉන්නේ ඉන්න තැනක් නැති වුණානි මම බරපතල අකුසල කර්මයක් කරගත්තා කියලා මහා දුකක් ඇති වුණා, අසරණ වුණා, කර කියා ගන්න දෙයක් බැරි නැතිව ගියා. කොහොම හරි අනේ පිටි සිතානංව යාළු කරගන්න ඕන කියලා කල්පනා කළා. එහෙම කල්පනා කළා නගරේටම අධිපති දිය පුත්‍රයා වෙතට ගිහිල්ලා තමන් කරපු අපරාධය ගැන දන්වල මාත් එක්ක මේ විදිහට අමනාප වෙලා ඉන්න සිටුවරයා ළඟට යන්න එන්න එක්කගෙන ගිහිල්ලා මාව සමාකරවලා මේ සිටුමාලිගාවේ වාසය කරන්න තැනක් ඉල්ලලා දෙන්නේ කියලා අර නගරයේ අධිපති දේවතාවගෙන් ඉල්ලා හිටියා. නගරයේ අධිපති දිව්‍ය පුත්‍රය ඔබගේ මේ ඔබ සමග හිටිය මේ සිටුමාලිගාවේ හිටිය සිටුතුමාව අමනාප කරගත්තා. සිටුමාලි ඔබ යන්න හදන්නේ හිටපු තැනට. එතෙන්ට යන්න ඕනේ ඔබමයි කියලා ඉල්ලීම් ප්‍රතික්ෂේප කළා. මේ තැන නැති කරගත්තේ ඔබ. නැවත එතෙන්ට යන්න ඕන විදිහ හදා ගන්න ඕනේ ඔබතුමා ඔබතුමියමයි කියලා මේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළා. මේ දෙව්දුව ඊළඟට මොකද කළේ පින්නතුනි? සතරවරම් දෙවියන් ළඟට ගිහිල්ලා ඉල්ලීම කරනවා. ඒත් මේ බව ප්‍රතික්ෂේප කළානේ අපිට නම් මේකට මැදිහත් වෙන්න අමාරුයි. සක්‍ර දේවේන්ද්‍රය ළඟට ගිහිල්ලා මේ තොරතුර දැනුම් දුන්න පින්නතුනි. ඉන්න තැනක් නැතුව දරුවන් අතින් එල්ලගෙන අනාථව හැසිරෙනවා. වාසය කරන්න තැනක් හොයලා දෙන්න කියලා ඉල්ලලා හිටියා. සක්‍ර දේවේන්ද්‍රයා දන්වනවා ඔබේ මේ ඉල්ලීම සිතතුමාට දන්වන්න මට බෑ. නමුත් මම එක උපායක් ඔබතුමියට කියලා දෙන්නම්. ඒ අනුව ක්‍රියා කරන්නයි කියලා උපදෙස් දුන්නා. මේ දෙව්දුවක් එහෙමයි කියලා හිතන් සක්‍ර දේවේන්ද්‍රයාගේ උපදේශය ලබා ගත්තා. මොකක්ද උපදේශය ඔබ ගිහිල්ලා සිටුවරයාගේ ලියන්නෙකුගේ වේසේ අරගෙන සිටුවරයාගෙන් ණයටගත් අයට ලිපියක් අරගෙන ඒ අය ඉන්න තැන්වලට ගිහිල්ලා ඒ අය සිටුතුමාගෙන් ගත්ත අටලොස් කෙලක් ධනෙ තමන්ගේ ආනුභාවයෙන් රැගෙන ඇවිල්ලා හිස් වෙලා තියෙන ගබඩා පුරවල මහමුහුදට ගහගෙන ගියේ අටලොස් කෙලක් ධනයක් අසවල් තැන තියෙනවා කියන මේ අස්වාමික අටලොස් කියලා ධනයක් ගෙනල්ලා එතුමාගේ හිස් ගබඩා පුරවල මේ දඹදිව මේ තමන් ඊටාම හොඳින් ජීවත් වෙනවා කියන කාරණාව දන්නන් මේක කළොත් මේ දඬුවම විඳලා සමා කරව ගන්න කියලා හිතන් උපදෙද්දුන උපදේශයක් දුන්න මේක තමයි විඳින්න තියෙන දඬුවම මේක විඳලා ඒ බව සිටුතුමාට දැනුම් දෙන්න කියලා හිටන් උපදෙස් දුන්න සක්‍රදේවේන්ද්‍රය. හොඳයි කියලා මේ దేవතාවිය ඒ සියල්ල ඒ විදිහටම ඉෂ්ට කරලා නැවත දවසක සිටුතුමා නිදාගෙන ඉන්න වෙලාවක නිදන කාමරේ ආලෝකමත් කරගෙන අහසේ පෙනී හිටියා. සිටුතුමා අහනවා කවුද ඔතන ඉන්නේ? ඊට ගණන් කරනවා මම අර හතරවෙනි දොරටුවට අධිග්‍රහිත දේවතාවිය එතුමිය කියන හතරවෙනි දේව මේ ద్వාරයට අධිග්‍රහිත මෝඩ දේවතාවිය කියලා තමයි හඳුන්වන්නේ. තමන් කරපු ක්‍රියාව ගැන පැහැදිලි කරමින් ඒ මෝඩ දේවතාවිය කියලා දැනුම් දුන්නා. එහෙම දන්නලා කියනවා මගේ මෝඩකමින් මා ඔබතුමා ළඟදී යම ප්‍රකාශ කළා නම් ඒ සියලු දේට මට සමාව දෙන්න. සක්‍ර දේවේන්ද්‍රයාගේ උපදේශය අනුව ඔබතුමාගේ ධනෙ හොයලා හිස් වෙලා තියෙන ගබඩා පුරවලම ඒක දඬුවමක් වශයෙන් මම කළා මට සත්‍ය දේවේන්ද්‍රය උපදෙස් දුන්නා එතුමාගේ උපදෙස් අනුව මම හරියට දඬුවමක් වශයෙන් ඒ ඔබතුමාගේ ගබඩා ධනෙන් පුරවල ඒක සවිශක්තිමත් කළා ඉන්න තැනක් නැතුව හරීම දුකසේ ඉන්නේ කියලා දැනුම් දුන්නා මං මෙහෙම කරලා දැන් හරීම දුකසේ ඉන්නේ. මට ඉන්න තැනක් නැහැ කියලා දැනුම් දුන්නා. පින්වත්නි සිටුතුමා කල්පනා කරනවා මේ දේවතාවිය දඬුවම් විඳින බවක් තමන්ගේ වරද පිළිගන්න බවක් කියන මේ දේවතාවිය ගැන බුදුරජාණන් වහන්සේට කියන්න ඕන කියලා අනේ පිටිසිකානෝ හිතට ගත්තා. සිටුතුමා මේ දේවතාවියත් එක්ක බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. දේවතාවියව කැඳවාගෙන ගිහිල්ලා තමන් කළ කීදී බුදුරජාණන් වහන්සේට දන්වන්නේ කියලා කිව්වා. දේවතාවිය කරපු කියපු දේ එතුමිය ලව්වම අනේ පිරිසිතාමි බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා. දේවතාවිය බුදුරජාණන් වහන්සේගේ පාමුල හිස තියලා වැඳ වැටිගෙන ස්වාමීනි මම මගේ මෝඩකමින් ඔබ වහන්සේගේ ಗುಣ නොදැන පෞකාර වචන කිව්වා. ඒ සියල්ලටම මට සමාව දෙන්න කියලා බුදුරජාණන් වහන්සේව සමා කරගෙන අනේපිඩු මහසිතානන්ගෙනුත් සමාව ගත්තා විහාරයට ගිහිල්. බුදුරජාණන් වහන්සේ හොඳ නරක ක්‍රියාවල හැටි සිටුතුමාට අර දේවතාවියට පැහැදිලි කරලා දෙමින් පින්නතුනි අවවාද කරමි මේ ධර්ම දේශනා පවත්වන බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනි හොඳ නරක ක්‍රියාවල හැටි මේ හොඳ නරක දේවල් කොයි වගේද කියලා අනේ පිටිසුතානන්ට දේවතාවියට පැහැදිලි කරලා දෙමින් අවවාද කරමි ගෘහපතිය මේ ලෝකේ පෞකාර පුජ්‍යලයා පාපය මුහු කුරා යනතුරු ඒක යහපත් හොඳ දෙයක් හැටියට සැලකනු. ඒ වගේම හොඳයි කියලා හිතාගෙන කටයුතු කරනවා. පාපේ නරක ප්‍රතිඵල එනකම් මේක හොඳ දෙයක් කියලා හිතාගෙන කරගෙන යන. ඒ පාපේ මුහු කුරා ගියාට පස්සේ ඒක පාප කර්මයක් කියලා දකින්න. ඊට පස්සේ තමයි තේරෙන්නේ ඒකේ ප්‍රතිඵලවම අපොයි මං කරගෙන තියෙන්නේ මේ නරක දෙයක් නි කියලා හිතන් තේරුම් ගන්න. ඒක පාප කර්මයක් කියලා දකින්න. යහපත් පුජ්‍යලය පින මුහු කුරා යනතුරු පාපයක් විදිහට දකින්න. පින හොඳට වැඩි දියුණු වෙනකන් අර අයහපත් දේවල් පාපයක් හැටියට දකින්න. මේ ඇත්තාගේ පින මෝරා ගියාට පස්සේ ඒක යහපතක් ලෙස දකින්නවා කියලා මේ ධර්ම දේශනා පැවැත්වුවා. පව් කරන අය පින්වත්නි මේ ලෝකේ මොකද කරන්නේ? ඒක පවක් හැටියට දකින්නේ නෑ. මුහ කුරා ගිහිල්ලා පළ දෙනකොට ඒක පවකමක් බවට හදන්න. පවකම් කරන අය බලන්න මේ කාලේ රටතොට දිහා බලනකොට මාධ්‍ය ජනමාධ්‍ය දිහා අවධානය යොමු කරනකොට අපිට පේනවා මේ පවකම් කරන අය මොකද කරන්නේ පින්නතුනි ඒක පවක් හැටියට දකින්නේ ඒක මුහු පුරා ගිහිලා ඒකේ ප්‍රතිඵල ඒවා ඵල දෙනකොට තමයි පව්කමක් හැටියට වටහා ගන්නේ කාර්යය කරලා අවසන් වුණාට පස්සේ තමයි මම මහා බිහිසුණු අපරාධයක් නිකලේ මහා පොළොව උහුලන්නේ නැති අපරාධයක් නිකලේ කියලා පස්සේ තමයි පසුතැවිලි වෙන්නේ පින්නතුනි ඊළඟට පින්නතුනි පින්කම් යහපත් දේ කරන අය මේ ලෝකේ එක පිනක්සේ දකින්නේ නැහැ මොහු පුරා ගිහින් සැප ගෙනල්ලා දෙනකොට ඒක පිනක් හැටියට වැටහා ගන්නවා නිතර පින්දහම් කරන්න යන්නේ නේ. ඒවා යහපත් දේ මේ පිනක් සේවා දකින්නේ කැමති වෙන්නේ. ඒ කරපු යහපත් දේවල් වල ප්‍රතිඵල එනකොට ඔන්න ඒවෙන් සැප විපාක ලැබෙනකොට තමයි දකින්නේ ඒකෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නේද. අපේ දායකයන්ට දැන් විහාරස්ථානෙහි මතක් වෙන්නේ බෝධි පූජාවක් කියන්නේ මතක් වෙන්නේ මොකක් හරි කරදරයක් වුණාට පස්සේ මොකක් දන්නේ නේ කියලා ලෙඩක් හැදුනහම මොනවාරි කලබලයක් වුනහම වැටුනහම මොනවාරි හදිස්සියක් වුනහම ඉක්මනට මොකද කරන්නේ? ඔන්න එතකොට බලන්න යන හඳහනුවක් බලන්න ඕනේ කියලා එතකොට තමයි මේක මතක් කරනවා. එතකොට එයා බලලාගෙන දැන් නම් නරක කාලයක් කියලා ඉක්මනට ගිහිල්ලා දැම්මම අදම බෝධි පූජාව පටන් ගන්න. ඔන්න එතකොට දුවගෙන එනවා. අපි අහන මොකද? ස්වාමීන් වහන්සේනේ බෝධි පූජාවක් කියන්න ආවා. හරියට කරදර වගේ පොඩි පූජා සුමානයක් ඉතල කියලා බලන්නේ ස්වාමීන් වහන්සේ මේ බෝධි පූජාවේ ප්‍රතිඵල සතිය අවසන් වෙනකොටම ලැබුණානේ දැන් හොඳ ප්‍රතිඵලයක් ලැබුණා මේ කටයුතු සියල්ලම නැති වෙලා ගියා හොඳ සහනයක් අන්න ඒ වගේ පින්නතුනි විනාක්ෂේ මුලින් දකින්නේ මොහු පුරා ගිහිල්ලා ඒ වගේ සැප ලැබෙනකොට තමයි ඒක පිනක් හොඳ දෙයක් මේ නෑ හොඳ ප්‍රතිඵල තියෙනවා නේ කියලා ඉතින් කල්පනා කරන්නේ තව විපාක දීම විඳින එක ඒ වගේ බුදුහාඳුරුව පැහැදිලි කරන පවුකම් වල ප්‍රතිඵල ඒවා විඳීම ditta ධම්ම වේදනීය පාප කර්ම උපපජ්ජ වේදනීය පාප කර්ම අපරාපරිය වේදනීය පාප කර්ම වශයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙන්නේ දුන මේ ආත්ම භාවයේදීම විඳිය යුතු පාප කර්ම පින්න තුනේ ditta ධම්ම වේදනීය කර්ම වශයෙන් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. මේ විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. මේ ආත්ම භාවයේම කරපු අකුසල කර්මවල නරක වැඩවල ප්‍රතිඵල මෙලවදීම අපිට ලබන්න සිද්ධ වෙනවා. මේ කාලෙ දිහා බලනකොට අපි දුඟක් වෙලාවට මෙලවදී මේ විපාක ලබන ආකාරය අපිට පේනවා. අහන්න දකින්න ලැබෙනවා. හොඳ දේවල් කරපු අයට ඒවැය යහපත් ප්‍රතිඵල ලබාගෙන බොහොම සැනසෙල්ලෙන් සතුටින් ඒ ඇත්ත කටයුතු කරනවා. ඒ වගේම පින්නතුනි පරලොවදී වෙනත් ආත්මභාවකදී විඳිය යුතු පව්කම් උපපජ්ජ වේදනීය පාප කර්මයේ හැටියට සඳහන් කරලා තිබෙනවා. නිවන් දකිනාතුරු කිසියම් ආත්මභාවයකදී අවකාශ ලැබෙන ලැබෙන පරිදි විපාක දෙන පාප කර්ම අපරාපණිය වේදනීය කර්මයි පින්නතුනි. ඊළඟ ආත්මභාවිත උත්පත්තිය ලැබුවා නම් ඒ උපදින උපදින ආත්මභාවයේ ඉඩක් ලැබෙන ලැබෙන අවස්ථාවල ඉදිරිපත් වෙලා යම් යම් පාප කර්ම ඉදිරිපත් වෙලා විපාක ලබා දෙනවා. ඒවට සඳහන් කරනවා අපරාපරිය වේදනීය කර්ම කියලා. පාපය මේ පෙර කරපු පින් බලයෙන් මේ මෙලවදී සැප විඳින්නේ ඔහු විසින් මෙලවදී කරපු පාප කර්ම මෙලවදී හරි පරලොවදී විපාක දෙනතුරු පමණයි පින්නතුනි. ඊළඟට පින්නදෙනි රහමෙර විකුණන සතුන් මාස් පිණිස විකුණන ඒ වගේ මරණයටපත් වෙන ඒ වගේම අනවශ්‍ය කර්මාන්ත කරගෙන යන ඊළඟට ඒ වගේ කාර්යයන් කරන මිනිස්සු අද සමාජයේ ධනවත්ව නොඑක ආකාරයේ පංචකාම සම්පත් විඳින. නමුත් ඒ අය මේ ලෝකේ මේ විදිහට පව්කම් කරන නිසා පාපයෝ ඒ ඇත්තෝ හවුකම් කරලා තමයි ධනෙ හම්බ කරගන්නේ. අපිට උඟාක් දකින්න ලැබෙනවා මේ කාලේ රූප වාහිනී දකින්නකොට ගුවන් විදුලියට සවන් දෙන්නකොට ප්‍රවෘත්ති පත්‍ර කියවනකොට උඟාක් අය ධනෙ හම්බ කරලා තියෙන්නේ කොහොමද? හවුකම් කරලා පින්නතුනි. ඒ ඇත්තෝ පාපයෝ හැටියටයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. මේ අය මේ ලෝකේ මේ විදිහට පව්කම් කරන නිසා පාපයෝ. ඒ අය විඳින පස්කම් සැපය පවතින්නේ මේ අය දැන් කරන පව්කම් විපාක දෙනතුරු විතරයි. ඒගොල්ලන්ට විඳගෙන යන සැප තියෙන්නේ මේ අය කරගෙන යන පව්කම් වල විපාකයේ ප්‍රතිඵල ලැබෙනකන් විතරයි. මහා පුදුම් විදිහට ඒ පාප කර්ම කරලා උපදවාගත් ඒවා ඒ ඇත්ත මහා දුක්ඛිතව විඳලා අවසන් කරන ආකාරයේ බොහෝ දෙනා දකින්න අපින්නදී අපිට දැක් ගන්න අවස්ථාම් වෙනවා. පාපානි පස්සති යන්නේ බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙනවා. පව්කම් වල විපාක දැකීම පිළිබඳව. මෙලව හරි පරලොව හරි පව් ඵල දෙන්නකොට කිසිම සැනසීමක් නැතිව විඳවන ඉමහත් විපාක දුක් අපි තේරුම් ගැනීම අවශ්‍යයි පින්නතුනි. සමහර කාල තියෙනවා පින්නතුනි මිනිසුන්ට බොහෝ දුක් කරදර ඇති වෙන කාල. ඒ පින්නතුනි අර අකුසල කර්ම වල විපාක අපිට ලැබෙන කාල. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ ගැන තේරුම් ගැනීම ඉතාම අවශ්‍යයි. පාප කර්ම කරන කෙනා පව්කම් කරන්නේ පෙර සසර කරන ලද පින් බලෙන් උපන් සැපේ විඳගෙන අර පාප කර්මවල යහපත් දකින්න. දැන් අපිට මේ මනුෂ්‍යාත්භාවයේ ලැබිලා තියෙන්නේ පෙර කරන ලද බොහෝ කුසල කර්ම නිසා. හොඳ වැඩ කරපු නිසා ඒකේ ප්‍රතිඵලය තමයි මේ විදිහේ ඊටාම හොඳ යහපත් මනුෂ්‍යාත්භාවයක් ලැබුණේ. මේ මනුෂ්‍යාත්භාවයේ පෙර සසර කරන ලද පින් බලයෙන් ලබාගෙන මොකද කරන්නේ? පාප කර්ම වල හොඳ දකිමි. පව්කම් හොඳයි කියලා ඒවේ යෙදිලා ක්‍රියා කරගෙන යන අය අපිට දකින් ලැබෙනවා. සසර જાතියෙන් જાතියට ඉපිදිලා නැරිලා යන සත්වයාගේ සසර සැරිසරණ එක කවදා පටන් ගත්තද කොතනින් පටන් ගත්තද යන්න දැනගන්න විදියක් නෑ අපේ ආරම්භයේ උපත කොහෙද ඇති වුනේ කවද්ද මේක නවතින්නේ තව කොච්චර කාලයක් මේ විදිහට යන්න තියෙනවද කියන එක අපිට දැනගන්න විදියක් නෑ ඒකේ කොනක් නැති නිසා දැනගන්න බෑ ඉමක් නැති නිසා කාලෙක ඉඳලා ඒ ආත්මාවල ඉපදිලා එන සත්වයා මෙහෙම එන්නේ නිකන් නෙමෙයි පින්නතුනි. හිසතින් නෙමෙයි. කය වචන හිත යොදලා මෙහෙවල නොඑක ආකාරයේ රස කර්ම රැස් කරමින් අපේ සිත කය වචනේ කියන මේ තුන්දර යොදවමින් මේ විදිහට සසර ගමන් කරගෙන ඉන්නේ හිස්සතින් නෙමෙයි නිකන් නෙමෙයි පින්නතුනි මේ නොඑක ආකාරයේ කර්ම රැස් කරමින් විවිධාකාරයේ කර්ම රැස් කරමින් තමයි මේ අපි මේ ගමන දිගටම එන්නේ පින්නතුනි ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා දෙනවා මේ කර්ම අතර කුසල කර්මක් තියෙනවා අකුසල කර්මක් තියෙනවා. ඉතින් අපි මේ කරගෙන යන කර්ම අතර කුසල කර්මක් තියෙනවා අකුසල කර්මක් තියෙනවා. මේ සසර අපි දිගටම ආපු මේ ගමනේ ඉමක් කොනක් නැති මේ ගමනේ අපි කරගෙන ඇවිල්ලා තියෙනවා මේ ඇවිල්ලා තියෙන හිස්සා තින්නේ මේ නිකම්ම නෙමෙයි කුසල කර්මත් කරගෙන අකුසල කර්මත් කරගෙන තියෙනවා. විපාක දුන්නේ නැති ඒ කර්ම කර්ම කරපු කෙනාව ලුහු බැඳගෙන එනවා පින්නතින් විපාක දුන්නේ නැති කර්ම තියෙනවා ඒ කර්ම මොකද කරන්නේ මේ කර්ම කරපු කෙනාව ලුහු බැඳගෙන එනවා පසුපස්සෙන් එනවා හොඳ වැඩ කළා නම් ඒක හරියට අපේ හේව නැල්ල වගේ ඡායා වනපායිනි අපි අතහැරලා දාලා යන්නේ පස්සෙන් එනවා පින්නතින් ඊළඟට අකුසල කර්ම කළා නම් චක්කං වහතෝ පදං ගොනුන් පසුපැසෙන කරත්තරෝදේ වගේ කරත්තේ බඩු පටෝල ඒ ගවයාගේ කරේ මේ කරත්තේ තිබ්බට පස්සේ ඒ බර දරාගෙන අර රෝද ඇදගෙන තමයි ගමන් කරන්න වෙන්නේ ඒ රෝද කැරකිලා එන යම් තේද ඒ වගේ අකුසල කර්මත් අපේ පසුපස්සෙන් ලොහු බැඳගෙන එනවා පසුපස්සෙන් එනවා ඒ නිසා අනුගාමික වෙනවා පින්නතුන් ඒවා අපේ පසුපස්සෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපි කරා පැමිණෙනවා පින්නතුන් ඒ වගේම පින්නතුනි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ කරපු ආත්මයේදී විපාක දුන්න කර්මයට වඩා බලගත් කර්ම අනාගත භවයන්හිදී විපාක දෙන්න ඉතිරි වෙලා තියෙන්නත් පුළුවන්. ඉතිරි වෙලා තියෙන මේ කරපු ආත්මයේදී විපාක දුන්න කර්ම වඩා බලගත් කර්ම අනාගත භවයේදී විපාක දෙන්න ඉතිරි වෙලා තියෙනවා. අපේ න්‍යාත්භාවයේදී කරගත් දේවල් වල කර්ම විපාක අපිට ලැබුණාට අනාගතයේදී අපිට විපාක දෙන්න තව බොහෝ දේවල් ඉතිරි වෙලා තියෙන්න පුළුවන්. දැන් මේ ආත්ම භාවයේ පව්කම් නරක වැඩ කරනවද? පෙර භවයන්හි කළ අකුසල කර්මවල වගේ යහපත දකින්න. ඒ වගේම පින්වත්නි නරක වැඩ කළොත් නොඑක් වද බැඳීම් වලටපත් වෙලා පරලව අපාය දුකට වැටෙනවා. ඒවට අහු වෙන ඒකාන්තයි පින්නතුනි. මේ කාලේ අපිට පේනවා පින්නතුනි මේ නරක වැඩ, අකුසල කර්ම, පාප කර්ම බොහෝම මිහිරි හැටියට කරගෙන යන බව පේනවා පින්නතුනි. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කරන අපේ දාජ පින්නතුන් හැදෙන වැඩෙන අපේ දූ දරුවන්ට ඒ වගේම ශක්ති සම්පන්නව සමාජ වගකීම් බාර ගන්න ඉදිරිපත් වෙන අපේ තරුණ දූ දරුවන්ට මේ පිළිබඳව පැහැදිලි කරලා දෙන්න ඕන. නරක වැඩ කළොත් නොයෙක් වද වේදනාවලට බැඳීම් වලට පත් වෙනවා. ඒ මෙලවදී ඒ දුක් විඳිනා විතරක් නෙමෙයි. පරලෙන් මරණයෙන් පස්සේ අපා දුකට වැටෙනවා. ඒක ඒකාන්තයි කියන එක පැහැදිලි කරලා දෙන්න ඕන. මේ ගැන අවබෝධයක් නැති නිසා මහා පුදුම් විදිහේ අකුසල කර්මයව සිදු කරගෙන යන බව පේනවා පින්නතින්. ප්‍රාණඝාතය, අදත්තා දානි, කාමිත්‍යාචාරයේ පින්නතිනේ මහා පුදුම් විදිහට යහපත් දේවල් හැටියට අනුමත කරමින් ඒ වාට මහා පිරිස එකතු කරගෙන ඒවා කරගෙන යන බව පේනවා පින්නතින්. අන්සද්දේ පැහැර ගැනීම, ඒ වගේ බොරුව, කේලම, පරුස වචනේ, හිස් වචන මේවා සමාජයේ මහා පුදුම් විදිහට ව්‍යාප්ත වෙලා ගිහින් තිබෙනවා. ඒ ගැන විශේෂයෙන් අපේ අවධානය යොමු කරන්න ඕන. අපේ හැදෙන වැඩෙන මේ මුණුපුරු මිනිපිරියන්ට ඒ වගේම දුවල පුතාලට මේ අම්මල තාත්තලා ආච්චිලාතලා ඊටාම කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ ඇගේ මේ නිවාඩු කාලේ විශේෂයෙන් කුඩා දරුවන්ට මේ සඳහා අදාළ තොරතුරු පැහැදිලි කරලා දෙමින් ජාතක කතා පැහැදිලි කරලා දෙමින් මේවැ නරක විපාක ගැන පැහැදිලි කරමින් ඒ අයට මඟ පෙන්වීම සිද්ධ කරන්න ඕන. එහෙම කළොත් අපේ මේ ජාතිය ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක අපේ ජාතික වගකීමක් හැටියට සලකන්න ඕන වැඩි හිටියෝ. විශේෂයෙන් ආචිලාතල ඒ ගැන කල්පනා කරලා අපේ දරුවන්ට ආදර සම්පන්න මේ මේ පාප කර්ම පාප කර්ම හැටියටම දකින්න මඟ පෙන්වලා දෙන්න ඕන. පින විපාක දෙනතුරු පින් පුරන්නා අමිහිර දකිද මේ පින්කම් කරගන්න එක ලේසි නෑ පින්නතුනි හරියට මාන්සි වෙන්න ඉපෑ දැන් මේ ධර්ම දේශනාව සායකත්වයේ දරාගෙන දුර බැහැර ඉඳගෙන යාන වාහන හොයාගෙන කලට වෙලාවට මේ ස්ථානෙට එන්න ඉතින් වාක් මාන්සි වෙන්න ඕන බියපෑදම් කරන්න ඕන ඒකට වෙලාවක් යොදා ගන්න අර තියෙන බාහිර වැඩ පැත්තකින් තියලා මේ ආව සමහරලාට දැන් අර නවත්වලා ආපු දේවල් වහලා ආපු ගේ දොර ගැන ඒව කියලා ආපු දේවල් ගැන මතක් වෙන්න පුළුවන්. එහෙම හරි අමාරුවෙන් තමයි මේ පින්කම කරන්නේ. ඒදි වාස්තු මේ පින පින විපාක දෙනතුරු පින් පුරන්න මේ අමිහිල දකින්න මේක හරි අමාරු වැඩක් කියලා මේ ඇවිල්ලා වාඩි වෙලා ඉන්නකො පඩි බැහැලා යන එක මේ ගැන මෙනෙහි කරන එක මේ හරි අමාරුයි. පින් පළ දෙනකොට දැන් ගෙදර ගිහිල්ලා මේ ධර්ම දේශනාව ප්‍රචාරය වෙන දවසට ධර්ම දේශනාව අහනකොට මොන තරම් සතුටක් ඇති වෙනවද? මම මේ විදිහේ පින්කම කරගත්තානි කියලා මේ ධර්ම දේශනාව නැවත අහනකොට හිතට ඇති වෙන සතුට මම මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරා ගන්න කොච්චර දුක් විඳද කොච්චර කාලයක් බලාගෙන හිටියද මේ දවස ගන්න මම මේකට මුදල් එකතු කරගත්තේ කොච්චර අමාරුවෙන්ද අර ඇත්තන් යන්න බෑ කියද්දි මං යාවත් එක්කගෙන ගියානේ එයාටත් බනහන්න අවස්ථාව සලසලා දුන්න මේක මතක් වෙනකොට මේ පින් පළ දෙනකොට ඔහු පිනේ මිහිර දකින්න. මේක ප්‍රතිඵලයේ එනකොට තමයි අවසාන අවස්ථාවේ මේ පින්කම් මතක් වෙනකොට ධර්මදේශනාවක් මම පවත්වාගෙන අපේ රටේ අයට පමණක් නෙමෙයි ලෝකේම අයට මනහන්න අවස්ථාව සලසලා දුන්නා කියලා මේ කුසල කර්මේ මතක් වුණාම අපේ හිතට දැනෙන මහා පුදුම සතුටක් මිහිරක්. මෙලව පරලොව හිතසුව පිණිස හේතු වන දානීය සීලය භාවනා වැනි කුසල කර්මයි පින්නතුනි අපිට සැප ගෙනල්ලා දෙන්නේ. ඒ පින්කම් වල යෙදෙන්නේ මහන්සි ගන්න ඒ කුසල කර්ම නිති කාලයක මේ අපි නිසි කාලයට සිද්ධ කරන්න මහන්සි ගන්න ඕන. කිසි කාලයක නිගාවට පසුතැවිල්ලට හේතු වෙන්නේ නැහැ අපි කරපු කරගත්ත දානේ සීලේ භාවනාව හැම වෙලේම අපිට සහනේම ගෙනල්ලා දෙනවා. අපිට පසුතැවිල්ලක් කරන්නේ නැහැ දැන්. ඊළඟට පින්නතනේ ඒ වගේම ඒක ප්‍රශංසාවට වගේම යසසට හේතු වෙනවා. ඒ නිසා හිත ඊටාම් හොඳින් පිනවමින් ලොවි ලෝතුරා සැප ගෙනල්ලා දෙන්නේ ඒ කුසල්මයි. අපිට හිත සනසෝමින් ලොවි ලෝතුරා සැප සලස ගන්න පුළුවන්කම තියෙන්නේ කුසල කර්ම සිද්ධ කරගත්තොත්. භද්‍රෝ භද්‍රෝපි පච්චති කියලා හිතන් අර මම මාතෘකා කරපු ධාතා ධර්මයේ සඳහන් කළා. ඒ කියන ආකාරයට කුසල කර්ම කරපු තැනත්තා කුසලවල විපාක විඳිනවා පින්නතුනි. හොඳ වැඩ කරගත්තොත් ඒක ප්‍රතිඵල ඒ ආකාරයට විඳින අනේ පිළිසිතානෝ හොඳ වැඩ හොඳට කරගත්තා. කවුරු කිව්වත් ඒවා නතර කළේ නැහැ. ඒකේ සැප විපාකේ තුමා හොඳට විඳ. අර దేవතාවිය ඒක නතර කරන්න ගිහිල්ලා මහා කුසල කර්මයක් කරගෙන දීර්ඝ කාලයක් දඬුවම් විඳලා මහා අමාරු තත්වයකටපත් වුණා. කුසල විපාක කුසලේ විපාක දෙනකොට මෙලව හරි පරලොව හරි ඒ ආත්මභාවයන්හි දැනෙන්නේ උසස් වූ යහපත් සැපයක් ඇටියට. කුසල විපාකයේ ප්‍රතිඵල ගෙනල් දෙනකොට මෙලවදී හරි පරලොවදී හරි ඒ භවයන්හි උත්පත්ති ලැබපු අපිට දැනෙන්නේ හරීම යහපත් සැපයක් හැටියට වාසනාවක් හැටියට ඒ නිසා ඔබටත් මෙලව පරලෝ දෙලව සැපගෙන දෙන ඊතා වටිනා කුසල කර්මයන් ධර්මයේ සඳහන් වෙන පරිත්‍යාග අතර දාන අතර උතුම් ධර්ම දානමේ කුසලයේ සිද්ධ කරගත්තා කියලා බොහොම සතුටටපත් වෙන මේ සතුට විඳින වාරයක් වාරයක් පාසා ඔබට දැනෙන්නේ මහා සැපයක්. ඒ සැපය සසරින් එතරව ලබන උතුම් නිවන් සුව පිණිසත් හේතු ආසනාම් වේවා කියලා මම ආශිර්වාද කරන්නට කැමතියි.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 පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ලෝක සාසනං සාදු සාදු සාදු උමතරම දේශනාව සිදු කළ කුසල බලයෙන් පිළියන්දන තුම්බෝවිල ශ්‍රී සත්තරමාරාම පුරාණ විහාරාධිපති කොළඹ නව තොටමුණේ සහ නව කෝරළේ ප්‍රධාන සංඝනායක පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද තුම්බෝවිල ධම්මරතන නායක ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු